මේ තුල පවත්වන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක්. හෙට වප්පුර පසළොස්වක පොහොදා ශාසනික වශයෙන් ඊ타මත්ම වැදගත් පොහොය දිනයක්. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ බඹල්පිටිය ලොරිස් පාරේ මෙත්තාරාම ආදිවාසී විනයාචාර්ය පූජ්‍යපාද සිරිසුමන ස්වාමීන් වහන්සේ. සදැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිට සමාදන් වීමට নমස්කාර කියමු.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 සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ස්වාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස්ස වාසනාවන්ත පින්වත්නි ඔබ දැන් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවේ මේ ස්ථානයේ නිවෙස්වල සිටින්නා වූ සියලු දෙනාමත් මේ ප්‍රචාරය වන ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි අද මේ ධර්මදේශනාව සඳහා අප මාතෘකා කරගත්තේ ධම්මපදයේහි සහස්‍ර වග්ගයේ 13 වෙනි ගාථා ධර්මයයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ ජේතවනාරාමේදී සර්පදාස කියලා විසුණු වහන්සේ නමක් අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේගෙන් වික්ෂූන් වහන්සේලා කීප නමක් මේ සර්පදාස වික්ෂුන් වහන්සේගේ ජීවිතයේ තිබුණා වූ යම් යම් අඩුපාඩුකම් කීපයක් ගැන කරුණු කාරණා පැහැදිලි කළා සිහිපත් කළා මතක් කළා අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනා වහන්සේගේ දැන ගැනීම පිණිස මෙන්න මේ ගාථා ධර්මයෙන් ධර්මදේශනාව සිදු කළ බවයි සඳහන් වෙන්නේ ඉතින් ඒ නිසා භික්ෂූන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන භික්ෂූන් වහන්සේලා උදසාය දේශනාව සිදු කළත් කිහි පැවිදි අප කාට කාටත් වටිනාම උතුම් ධර්ම කරුණු කීපයක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා සඳහන් වෙලා තිබෙනවා එය අපේ ජීවිතයට වටිනාම උතුම් ධර්ම කරුණු බවට පත් වෙනවා. ඉතින් ඒ ගැන මේ පින්වතුන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා, පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා මේ ગાථා ධර්මයට ඇතුළත් නිධාන කතා ප්‍රවෘත්තිය ගැන පැහැදිලි කර දීම තුළින් ප්‍රත්‍යන්ට ඒ කාරණය ඒ කුමක්ද මෙයින් සඳහන් වෙන්නේ මෙන් අපට අවබෝධ කරගත හැකි අපේ ජීවිතයට එකතු කරගත හැකි ධර්ම කරුණු මොනවාද කියන බව මේ තුලින් සඳහන් වෙනවා. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යෝචේ වස්ස සතං ජීවේ යම්කිසි කුජලයේ කුසීතෝ හීන වීරයන් අවුරුදු 100ක් නමුත් අවුරුදු 100ක් නමුත් යම්කිසි කුජලයේ කුසීතකමින් යුක්තව අලසකමින් යුක්තව කම්මැලිකමින් යුක්තව ජීවත් වෙනවා නම් ඒ ජීවිතය එතරම් වටින ජීවිතයක් නොවේ. ඒකාහං ජීවිතං සේයෝ යම්කිසි කෙනෙක් උත්සාහයෙන් යුක්තව මිරියමාරබතෝ කියලා පැහැදිලි කළ යන්නේ ඒකයි උත්සාහයෙන් උනන්දුවකින් ඕනකමකින් යුක්ත එක දවසක් හරි ඒ කෙනා ජීවත් වෙනවා නම් අන්න ඒ ජීවිතය උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියන බවයි තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් පැහැදිලි කළේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න සමයේ ඔය සාවස්ති පුරයේ යමක් කමක් ඇති පවුලක තරුණයෙක් නිතර දෙවේලේ පන්සලට යන්න එන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී ඒ යෑම් ඊම් අවස්ථාවල් වලදී ඔහු ධර්ම දේශනාවන් ශ්‍රවණය කළා. ඒ දේශනාවල් අහලා ශ්‍රවණය කරලා ධර්මයට පැහැදිලා බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදි වෙන්නට ඕනේ කියලා අදහසක් ඇති ඒ අනුව ඒ තරුණයා තමන්ගේ දෙමව්පියන් වහන්සේලාගේ වැඩිහිටියන්ගේ බාරකාරත්වයෙන් බාරකරුවන්ගෙන් අවසර ලබාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා තමන් පැවිදි වුණු ජීවිතය ගැන තරමක් ආරක්ෂා කරමින් සීලයක් රැකගෙන සීලය හොඳට රැකගෙන ආරක්ෂා කරගෙන මේ පැවිදි ජීවිතය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන විට කාලයාගේ ඇවෑමෙන් මේ ස්වාමින් වහන්සේට යම්කිසි හිතේහි කලකිරීමක් ඇති වුණා මම ඉක්මනින්ම ජීවිතක්ෂේටපත් වෙන්නට ඕනේ කියලා. මං මැරෙන්නට ඕනේ කියලා. එහෙම සිතවිල්ලක් සිත තුළට පැමුණු මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා අදහස් කළා මා ගිහි වෙන්නේ නැහැ මේ පැවිදි ජීවිතය තුළදීම මගේ ජීවිතේ නැති කර ගන්නට ඕනේ ජීවිතය නැති කරගන්න මේ පැවිදි ජීවිතය තුළින්ම මා මරණයටපත් වෙන්නට ඕනේ කියලා සිතක් සිතුවිල්ලක් සිත තුළ ඇති කරගෙන ඒකට අනුකූල වෙන විදිහට ක්‍රියාවන් කරන්න පටන් ගත්තා. මේ ක්‍රියාවන් කරගත්ත තමන්ගේ ජීවිතය අනුතුරට ලක් කරගන්න. ඒ එකකින්වත් නිසියාකාරව තමන්ගේ අදහස ඉටු උනේ නැහැ. දවසක් පින්නතුනේ මේ ස්වාමින් වහන්සේ දන් වළඳලා දානශාලාවට එන අතර ගිනිහල් ගේ ඇතුලේ වික්ෂූන් වහන්සේලා හතර පහ නමක් එකතු වෙලා වතුර ටිකක් පත් කරන්නට ලිප මොලවන වෙලාවේ ලිප අයිනේ සර්පයෙක් හිටියා. ඒ සර්පයා මේ ගිනි රස්නයත් එක්කම මේ ස්වාමින් වහන්සේලාගේ දැකීමත් එක්කම අන්න තමන් සර්පයෙක් කියන බව ඇඟෙව්වා. ඒ ඇඟවීම තුළින්ම මේ භික්ෂූන් වහන්සේලා කීපනම දැනගත්ත මේනම් විෂගෝර සර්පෙක් නාගයෙක් කිය. ඒ නිසා ඉක්මනින්ම භාජනයක්, කලයක්, මුට්ටියක් අරගෙන බොහොම වෙහෙසක් දරලා මහන්සියක් දරලා සතාට අනතුරක් නොවන විදිහට තමන්ලටත් අනතුරක් නොකර ගන්නා ආකාරයට උපක්‍රමශීලීව මේ සතාව අර භාජනය ඇතුළට කලේ ඇතුළට දාලා ඊළඟට ඒ සතාට එළියට නොවන විදිහට කටකට ගහලා මේ කලය කරතියාගෙන මේ වික්ෂුන් වහන්සේලා කීප දෙනා වහන්සේ එළියට එනවා ගිනිහල්ගේ අන්න ඒ එන විට මේ කියන භික්ෂූන් වහන්සේ දන් වළඳලා දානශාලා ඉඳලා තමන් වහන්සේගේ කුටියට එනවා. මේ ස්වාමීන් වහන්සේලා කීප නමක් විසින් කලයක් ඔසවාගෙන යන ආකාරය දැකලා ඇහුවා හාමුදුරුවනේ කුමක්ද මේ ඔසවගෙන යන්නේ? අන්න එතනදී හාමුදුරුවෝ මතක් කරනවා ඇවත්නේ මේ කලගෙඩියක් මේකේ ඇතුලේ ඉන්න විෂගෝර සර්පයෙක් නාගේ අපි මේ නාගයා ඇල්ලුවේ ගිනිහල්ගේ නිබ්බොක්ක ළඟ ඉඳලා ලිප ළඟ ඉඳලා ඌට අනතුරක් නොවන විදිහේ තැනකට ගිහිල්ලා නිදහස් කරන්නට අපි මේ රැගෙන යනවායි කිය. එතනදී අර භික්ෂුන් වහන්සේ ජීවිතක්ෂයටපත් වෙන්නට උපක්‍රම සොයමින් හිටපු මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේකනම් කදිම අවස්ථාවක් මට මේ ණය ලවලා දෂ්ට කරගෙන මගේ ජීවිතේ නැති කරගන්නට පුළුවන්. එහෙම අදහසක් ඇති කරගෙන අර භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා හාමුදුරුවනේ ඔබ වහන්සේලා මහන්සි වෙන්න එපා වෙහෙස වෙන්න එපා ඔය කලේ දෙන්න මට මම ගිහිල්ලා මේ සර්පයව නිදහස් තැනකට අතහරින්නම් හිස් බිමක් තුල එහෙම නැත්නම් වෙල් යායක් තුල එහෙම නැත්නම් වනාන්තරයක් අද්දර මම ගිහිල්ලා මේ සතා මුදවන්නම් නිදහස් කරන්නම් මට ඒක දෙන්න අර භික්ෂුන් වහන්සේලා කීප නම මේ සර්පයා ඉන්න භාජනය අර භික්ෂුන් වහන්සේට දුන්නා. උන්වහන්සේ එකක් රැගෙන නිදහස් තැනකට එලිමහන් පිට්ටනියකට අරගෙන ගියා. ගිහිල්ලා ඒ ගැට ගහලා තිබුණා වූ වහන්තරේ කටගැස්ම ඇරියා. ඇරලා එළියේ ඉඳගෙන තට්ටුවක් දැම්ම මේ සතා එළියට එයිද කියලා බලන්න නැහැ. ඊළඟට කලයට තට්ටු කළා ඒත් නෑ. මේ ආම්දුර කල්පනා කළා මේ සතා එන්නේ නෑනේ. ඒ නිසා කලයේ ඇතුළට අත දාන්නට ඕනේ කියලා හිතලා කලයේ ඇතුළට අත දැම්ම සර්පය අල්ලන්න. ඇල්ලුවා. නමුත් සර්පයා දෂ්ට කළේ නෑ. තමන් සර්පයෙක් කියන බව ඇඟෙව්වේ නෑ. තමන් නාගයෙක් කියන බව ඇඟෙව්වේ නෑ. එහෙම හිටියා. අන්න ඒ වෙලාවේදී මේ හාමුදුරේ සර්පයාගේ හිසෙන් අල්ලලා එළියට ඇදලා ගත්තා. සරපයා ඉන්නවා නමුත් නාගයෙක් කියලා අඟවන්නේ නැහැ. ඊළඟට මේ හාමුදුරු කල්පනා කරනවා මේ සතා දෂ්ට කරන්නෙත් නැහැ, දඟලන්නෙත් නැහැ. එහෙමනම් මම විසින්වත් මේ කරගන්නට ඕනේ කියලා සතාගේ මුව විවෘත කළා ඒ නයි දත් වලට ඇඟිලි දෙක තියලා තද කෙරෙව්වා ඒත් කපන්නේ නැහැ. ඊළඟට කට තවත් පළල් කරලා ඇතුළටම දැම්මා ඒත් පළල් කරන්නේ කිසි හැල හොල්මනක් නැහැ මේ සර්පයා. ඉතින් මේ හාමුදුරුව කල්පනා කරනවා මේනම් නාගයෙක් නෙමෙයි මේ ගැරඬිකුණක් වෙන්නට ඕනේ. මේ හාමුදුරුවෝ මේ බය වෙලා ණයෙක් කියලා මේකට දුන්නට මොකද ගැට ගහගෙන ආවට මේනම් ගැරඬිකුණක් කියලා එහාරෝ මේ ඔළුවෙන් හිසෙන් අල්ලගෙන හිටපු නාගයා සර්පයාව කැලේට විසි කරලා දාලා ගියා පන්සල. මේ සර්පය අල්ලන දුන්නු හාමුදුරුවෝ ටික මග බලාගෙන ඉන්නවා මේ හාමුදුරුවෝ එනකම්. මගදී හමු වුණා. එවත්නි සර්පය නිදහස් කළාද? ඒ වෙලාවේ ආනෝ ස්වාමීන් මොන සර්පයේද? ඒ ගැරන්ඩියෙක් නේ. මං අන්න විෂ කළ දාලාව කැලේට කියලා. නෑ නෑ එන්න විදිහක් නෑ. ඒ සර්පයෙක්ම තමයි අපි ලිප මොලවන වෙලාවේදී ගිනි රස්නේ ඇවිලා පෙනේ පුප්පපු ආකාරයත් අපි දැකලා බය වුණු ආකාරයත් අපි දැක්කා. ඒ නිසා තමයි අපි මේ භාජනයට දාලා ගෙනාවේ කටත් වහගෙන එහෙම කියන්නේ ඔබ කොහොමද කියලා. අන්න ඒ වෙලාවේදී අර භික්ෂුන් වහන්සේ මතක් වුණා නෑ හාමුදුරනේ මම බැලුවේ සර්පයා ලවල හරි මට දෂ්ට කරගෙන මං ජීවිතක්ෂයටපත් වෙන්නයි. නමුත් ඒ සර්පයක් නෙමෙයි ගැරණිය කන්න මං කැලේට විසි කරලා ආවයි කියලා මතක් කළා. අන්න එතනදී භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මෙයා මේ වෙනකන්ම තමන්ගේ අර ජීවිතක්ෂයටපත් කර ගැනීම එහෙම නැත්නම් තමන් මරණයටපත් වීම මේ අදහස අතහැරලා නැහැ. ඒ නිසා විපරමෙන් පරීක්ෂාවෙන් හිටියා අනිත් හාමුදුරු මේ හාර මොනයම් විපතක් කරගනීද කියලා. කොහොම දවස් දෙක තුනක් ගත වුණා. ඔන්න පින්නතුනේ කරණමෑණියේ පන්සලට ආවා. හාමුදුරුවෝ කෙස්සැවුල් බාන. ඒ කරණමෑණියා බාබර් ගෙනාවා දැලි පිහි දෙකක්. එක දැලි පිහියක් බිම තියලා අනිත් දැලි පිහියෙන් අර වික්ෂුන් වහන්සේ නමකගේ කෙස්ර අවුල් බානවා. ඒ බානකොට මේ දැලිපීයට පිටුපාලා මේ කරණමෑමියා මේ කාර්ය කරන අතර අර ජීවිතක්ෂයටපත් වෙන්නට උපක්‍රම යොදමින් සිටපු මේ වික්ෂුන් වහන්සේ දැක්කා මේ දර්ශනයක්. දැකලා හිමින් සීරේ ස්ථානයට ගිහිල්ලා කරණමෑමියටත් ඒ වික්ෂුන් වහන්සේටත් කිස්සැවුල් බාන වික්ෂුන් වහන්සේටත් හොර රහසෙන්ම මේ දැලිපිහිය අරගෙන ආරාමේහි පන්සලෙහි ඈත ස්ථානයකට ගිහිල්ලා ගසක් ළඟට ගිහිල්ලා ඒ ගහට හේතු වෙලා තමන්ගේ හිස ගහට තියාගෙන දැලිපිහිය මේ දෙල්ලට තබාගෙන අදින්න සූදානම් වෙනකොට මෙන්න මේ භික්ෂූන් වහන්සේට මතක් වුණා මම සීලය මේ තාක්කල් හොඳට රැකගත්තා. ආරක්ෂා කළා. සීලය අපරිසිදු කරගත්තේ නෑ. සාමණේර සීලයක් හොඳට රැක්කා. උපසම්පදා සීලයක් මා හොඳට රැක්කා. ඒ නිසා මගේ ඒ සීලය ආනිසංසය ගැන අන්න උන්වහන්සේගේ පිරිසිදු චරිතය ගැන පිරිසිදු සිල්වත් ජීවිතය ගැන පිරිසිදු පැවිදි ජීවිතය ගැන උන්වහන්සේට කල්පනා වුණා සිහිපත් වුණා ආවර්ජනය කළා. ඒ ශනේම්ම උන්වහන්සේ සීලමය අනුස්මෘතය කියන භාවනාවට හිත යොමු කරගත්තා. සීලානුස්මෘති භාවනාවට හිත යොමු කරගත්තා. එයින් තමන්ගේ සීලය පිරිසිදු වුණ බව උන්වහන්සේට තේරුම් ගියා අවබෝධ වුණා. ඒ ශනේම් උන්වහන්සේ අනිත්‍ය දුක අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන කෙලසුන් ප්‍රහීන කරලා උතුම් වූ රහත් තත්වයටපත් වුණා. අන්න රහත් වුණයෙන් පස්සේ උන්වහන්සේ කල්පනා කළා මගේ මේ අතේ තියෙන දැලිපිහිය. දැලිපිහිය නැමැති මම මේ සීලය නැමැති දැලිපිහියෙන් මේ කෙලෙස් නැමැති මේ මගේ ශරීරය සහ මුලින්ම මං විසඳගත්තා. නැති කරගත්තා. උන්වහන්සේ කල්පනා කරනවා දැන් මේ කෙලෙස් ධර්මයන් මගේ සිත තුල තිබුණා ඒ සියල්ලක්ම මේ වෙලාවේ ප්‍රහීන කරා නැති කළා සහ මුලින්ම නැවත උන්වහන්සේගේ උප්පත්තියක් ඇතිවන විදියට නොයි එතනින්ම ජීවිතය අවසాన. ඒ කියන්නේ සසර ජීවිතේ නිමාවටපත් කරගත්. උන්වහන්සේ ඊළඟට කල්පනා කරනවා මම මෙවැනි ආයුධයක් අතදැරීමට නොව දැකීමටවත් සුදුසු කෙනෙක් නෙමෙයි දැන්. මෙවැනි ආයුධයක් මගේ අතේ දරාගෙන සිටීමට නොවේ මා දැසින්වත් දැකීමට සුදුසු කෙනෙක් නෙමෙයි. එහෙම කල්පනා කළ අදහස් කරලා උන්වහන්සේ නැවත ඒ ස්ථානයෙන් අර ගස ළඟ ඉඳලා නැවත තමන් වහන්සේගේ කුටියට එන අතරතුර අර භික්ෂූන් වහන්සේලා පිරිසම් වුණා. ආන්න එතනදී භික්ෂූන් වහන්සේලා විමසනවා ආයෂ්මතුනේ දැන් බොහෝ වේලාවක් ඉඳලා ඔබ දැක්කේ නෑ අපි. ඔබ වහන් වෙලා හිටියා. ඔබ කොහෙද සැඟ වෙලා හිටියේ? ඔබ මොකද්ද කරගන්න ගිය අනතුර කියලා අර වික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළා. ආන්න එතනදී වික්ෂුන් වහන්සේ මේ සිවිදිවි හානි කරගන්නට උපක්‍රම යෙදූ මේ ස්වාමින් වහන්සේ මතක් කරනවා ආමුදුරුවනේ මම මේ දැලිපිහිය අරගෙන ගියා අසවල් ගහ යටට ඒ ගහට මගේ බෙල්ල හේතු කරගෙන හිත හේතු කරගෙන කපාගෙන නැති කරගන්නයි මං අදහස් කළේ ඒ ශ්‍රේණියෙන්ම මට මං ආරක්ෂා කරපු පැවිදි ජීවිතය උතුම් සීලය ඒ භ්‍රමචාරී ජීවිතය ගැන මගේ පිරිසිදුතාවය ගැන මට ඔප්පු වුණා සතුටු වුණා ආන්නේ සීලේම මම සීලානුස්මති භාවනාවට යොමු කරගත්තා ඒ යොමු වීම තුලින් ඒ පිරිසිදුතාවයෙන්ම මං සමත භාවනාවට හිත යොමු කරගෙන ඒ සමත භාවනා විදර්ශනාවට යොමු කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන දැන් මම මේ වගේ ආයුධයක් අතදැරීමට නොව දැකීමටවත් සුදුසු කෙනෙක් නොවේ කියලා උන්වහන්සේලාට මතක් කළා. ආන්නේ එතනදී ඒ භික්ෂුන් වහන්සේලා කල්පනා කරන අදහස් කරනවා මෙයා ජීවිතේ නැති කරගන්නට ගිහිල්ලා ඒ අවස්ථාව අහිමි වෙලා දැන් රහතන් වහන්සේ නමක් කියන බවයි අඟවන්නේ. ඒ නිසා සත්‍ය දැනගන්නට බුදුරජාණන් වහන්සේ ළඟට යා යුතුයි කියලා. මෙන්න මේ සර්පදාස කියන මේ භික්ෂූන් වහන්සේ සර්පයෙක් විසින් දෂ්ට කරගෙන ජීවිතක්ෂේණපත් වෙන්න උත්සාහ කරගත්ත මේ භික්ෂූන් වහන්සේ ප්‍රසිද්ධ වුණා සර්පදාස භික්ෂූන් වහන්සේ. අනිකුත් භික්ෂූන් වහන්සේලා කීප නමක් බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ කාරණේ මතක් කළා. ස්වාමීනි මෙන්න මේ භික්ෂූන් වහන්සේ මෙන්න මේ විදිහට ජීවිතේ නැති කර ගන්නට ගියා කියලා. එතෙන්දී ප්‍රශ්න කීපයක් ඇහුවා. එකක් තමයි පින්නතුනේ මේ සර්පයා විසින් ඇයි මේ භික්ෂූන් වහන්සේට දෂ්ට නොකළ කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පැහැදිලි කරනවා මහණෙනි ඒ සර්පයා මේ සර්පදාස භික්ෂූන් වහන්සේගේ සේවකයේ ආත්ම මෙතෙන් පටන් ආත්ම තුනකට එහෙන් අන්න බලන්න මෙතෙන් පටන් ආත්ම තුනකට යෑන් මෙයගේ සේවකේ අර ස්වාමි භක්තිය නිසා සේවකයා Taman මේ ස්වාමියා බව අඳුනගත්තා. ඒ නිසා ඒ ස්වාමි භක්තිය නිසා සර්පයා දෂ්ට කළේ නෑ. අර වාජනේ ඇතුළට අත දාලා සර්පයා ගිහින් අල්ලන වෙලාවවත් එළියට ගත්ත වෙලාවවත් මූ විවෘත කරලා දත් ඇතුළට ඇඟිලි තියෙන වෙලාවවත් සර්පයා නෑ තමන් සර්පයෙක් කියන බව ඇඟෙව්වා. ඒ බව හැඳින්වීමක් කළේ නෑ. ඒ මක් නිසාද කලින් මේ මගේ ස්වාමියා ඒ ස්වාමි භක්තිය තිබුණු නිසා ඒ ස්වාමියාට තිබුණු ආදරය නිසා ඒ ස්වාමියාට තිබුණු ගෞරවය නිසා අර සර්පයා අඳුනගත්තා දෂ්ටකලේ නෑ කියන බව මතක් කළා. ආන් ඊළඟට භික්ෂුන් වහන්සේලා පිරිස අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඇයි මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ ජීවිතේ නැති කරගන්නට උත්සාහ ගත්තේ? මේ වගේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයක් තුල පැවිදි වෙලා මේ උතුම් සීලය ආරක්ෂා කරගෙන ඇයි මේ ජීවිතය තුල තමන්ගේ ජීවිතේ නැති කරගන්නට උත්සාහ ගත්තේ? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වතුනි මහණෙනි මේ සර්පදාස භික්ෂූන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තමන්ට හොඳ වැදගත් පවුලක උප්පත්තිය ලැබලා බහතෝරණ වයසටපත් වුණාට පස්සේ දෙමව්පියන්ගේ අවසරය ඇතුව ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වුණා. ඒකම මෙයාගේ සම වයසේ කෙනෙකුත් පැවිදි වුණා. මේ දෙන්න බොහොම හොඳ කල්යාණ මිත්‍රයෝ. යාළුවෝ හිතවන්තයෝ බොහොම හොඳින් යහලුකම පවත්වගෙන යනවා දුක සැප බෙදා හදාගෙන යම් කිසි දුකක් ඇති වුනහම ගිහිල්ලා මතක් කරන්න යහලුවට එයා මෙයාට මතක් කරනවා සැපතක් ඇති වුණු වෙලාවෙ ගිහිල්ලා මතක් කරනවා එයත් මේ වගේ බොහොම කුළුබක කමින් මිත්‍ර කමින් සම්බන්ධ කමින් යුක්තෝ මේ දෙනම වාසය කළා එහෙම වාසය කරගෙන ඉන්න අවස්ථාවේදී අර යහළු භික්ෂූන් වහන්සේට මේ සර්පදාස භික්ෂූන්ගේ යහළු භික්ෂූන් වහන්සේට ශාසනය කෙරෙහි කලකිරුණා. ඒ නිසා ඔහු කල්පනා කළා ඒ භික්ෂූන් වහන්සේ තමන් සිවුරු ඇරලා යන්නට ඕන. මොකද්ද මේ ජීවිතේ කිසි පළක් නැති ජීවිතයක්. එක තැනකට වෙලා ඒකාකාරී ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මේ ජීවිතයෙන් අස් වෙලා යන්නට ඕන කියලා උපදි වෙන්නට ඕනේ. සිවුරු ඇල්ල යන්නට ඕනේ. ගිහි වෙන්නට ඕනේ. ගිහි ජීවිතේ හොඳයි කියලා කල්පනා කරගෙන යන්න සූදානම්. අන්න එතනදී මේ සර්පදාස භික්ෂූන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට ශාසනයේ තියෙන වැදගත්කම පැවිදි ජීවිතයේ තියෙන උතුම්කම සිල්වත් ජීවිතයෙන් තියෙන උතුම්කම මේ නිදහස් ජීවිතය ගැන ශාසන මාමකයෙන් යුක්තව ක්‍රියා කිරීම තුළින් තම තමන්ගේ විමුක්තිය සලසා ගන්න ආකාරය ගැන ගිහි ජීවිතයේ දොස් ගිහි ජීවිතයේ තියෙනා වූ දුක් කරදර සම්වාසෝයන් ගරාවාසෝ රජස්සායතනං ගිනිගේ හරියට ගිනිගයක් වගේ තමයි හැම පැත්තෙම දුකයි ගිනි ගන්නවා ඇවිලෙනවා නමුත් පැවිදි ජීවිතේ එහෙම නැහැ ඔයත්තන්ට මතක ඇති යසකුල පුත්‍රයාණන් ගිහි ගෙදරින් එළියට වෙලා බුදුරජාණන් වහන්සේ ජේතවනයේ ඉසිපතනාරාමේ වැඩ ඉන්න වෙලාවේදී ගිහිගේ ගිනිගේක ගිහිගේ ගිනිගේක කියා එන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔහුට ඇහෙන සැලසුවේ පැවිදිගේ සැපදායකෙක් පැවිදිගේ සැපදායකයි කියලයි. අන්න එහෙමනම් මේ පැවිදිගේ සැපය ගිහිගේ ගිනිගයක් ඇවිලෙනවා හැමතිස්සෙම. පැය 24 පුරාමත් 365 දවසෙමත් මුළු ජීවිතයේ කාලෙමත් අපිට වෙන්න පින්නතුනේ ඇවිලි ඇවිලි පිච්චි පිච්චි දැවි දැවි ඉන්නයි. ඒ නිසා අර සර්පදාස භික්ෂුන් වහන්සේ තමන්ගේ යහළු භික්ෂුන් වහන්සේට පැවිදිගේ තියෙන වටිනාකමත් උතුම්කමත් මේ ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන පැහැදිලි කරලා ගිහි ජීවිතයේ තියෙන අනතුරුදායක බව පෙන්වා දීලා මෙයාව රැකගත්තා ශාසනය තුල. කොහොම ඉන්නකම් මේ දෙන්න යාළුවෝ මිත්‍රයෝ බොහොම හිතයිසි දවසක් මේ දෙනම නාන තැනට ගියා. සිවුරු හොදකල තියාගෙන ස්නානය කරන්නට ජල ස්නානය කරන්නට ගිය වෙලාවෙදී අර සිවුරු ඇරලා යන්න ගිය භික්ෂූන් වහන්සේ මේ සර්පදාස භික්ෂූන් වහන්සේට මතක් කරනවා මම හිතන් හිටියේ සිවුරු ඇරලා උපදි වෙලා ගිහි ගෙදරට යන වෙලාවේ මගේ ළඟ තියෙන මේ සිවුරු පිරිකර ටික මේ පූජා භාණ්ඩ ටික ඔබ වහන්සේට දෙන්නයි. මම හිතාගෙන හිටියේ නමුත් දැන් මං ඉන්න නිසා ඒවා මගේ පාවිච්චියට ගන්න පුළුවන් නිසා ආරක්ෂා වෙලා තිබෙන බව ඇඟෙව්වා. මෙන්න මේ වචනේ ඇහුණ පමණයි මා සිවුරු යන වෙලාවේ මේ පූජාවල් මේ පරිස්කාර සූරු පිළිකර වහන්සේට දෙන්නයි හිටියේ කියන වචනේ ඇහුණත් එක්කම මේ සර්පදාස විශ්වුන් වහන්සේ පින්තුනේ සිත වෙනස් වුණා සිත වෙනස් වෙලා ශා මෙයා සිවුරැල්ලා ගියා නම් ඒ කුටියත් මට. තිබුණු පිරිකර ටිකත් ඔක්කොම මට. ඒ කිසි අඩුවක් පාඩුවක් නැහැ. මට බොහොම හොඳට ඒවා ටිකත් පරිහරණය කරගෙන මේ පැවිදි ජීවිතේ ගත කරගෙන යන්නට පුළුවන් නේද? මම හරි මෝඩ වැඩක් නේ කරගත්තේ මේ ශාසනය මෙයා රඳව ගන්නට අවවාද අනුශාසනා කළා. ඒකෙන් මෙයා රැඳුණා. මට ලැබෙන්න තිබුණු වාසිය අර පිරිකර ආදී මට නොලැබුණා නේද කියලා හිතෙන් කනගාටු වෙලා ඊළඟට මේ හාම් සර්පදාස හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේට මතක් කරනවා අනේ ඔව් මේ පැවිදි ජීවිතයේ කිසි පළක් නැහැ. උදේ ඉඳන් හවස් වෙනකාම භාවනා කරන්න. ගෙවල් ගාන ගිහිල්ලා හිටගෙන ඉන්නට ඕන හිඟා කන්නට ඕන. දුන්නොත් දෙයක් ලැබෙයි නැත්නම් නිකන් ඉන්නට ඕන. හිටගෙන හිටියත් වැරදි, ඉඳගෙන හිටියත් වැරදි, එළියේ හිටියත් වැරදි, ගේ ඇතුලේ හිටියත් වැරදි, ගමනක් ගියත් වැරදි, ගමනක් නොගියත් වැරදි. හැමතිස්සෙම හැම කෙනාම අපේ දිහා දෝෂාරෝපණයෙන්, අවඥාවෙන්, නොඑක ආකාරයෙන් නින්දාවේ, අපහාසයෙන් යුක්තව තමයි අපට ගත කරන්න වෙන්නේ. ඒ නිසා මේ පැවිදි ජීවිතයේ කිසිම හරයක් නැහැ. තේරුමක් නැහැ. වටිනකමක් නැහැ. නිකන් බැඳිච්ච වූ ජීවිතයක් ඒකායන ජීවිතයක් එක්තැන්වුණු පල්වෙච්ච ජීවිතයක්. නමුත් පැවිදි ජීවිතේම නෑ. ගිහි වෙලා කුෂ කර්මාන්තයක් කරගෙන, බුයිපලයක් කරගෙන, ධර්මල්ලන් ඇති කරගෙන, විවාහ ජීවිතයටපත් වෙලා, යාන වාහන අරගෙන, නෑදෑයන් ඇති කරගෙන, දැසිදස්සන් ඇති කරගෙන, ඒ වගේම රන්දිදී මුතු කහවණු ආදිය පරිහරණය කර බොහෝම සැපදායක සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඒ උතුම් ජීවිතයේ තියදී මේ ජීවිතය කොයිතරම් කාලකන්නේ අවාසනාවන්ත ජීවිතයක්ද කියලා අන්න ඊට පස්සේ පැවිදි ජීවිතය ගැන කලකිරීම ඇති වෙන විදිහට ගිහි ජීවිතය හොඳයි වෙන විදිහට අන්න උපදේශ දෙන්න අනුශාසනා කරන්න පටන් ගන්නවා. එතනදී අර සිවුරු ඇල්ල යන්න ගිය හාමුදුරුව කල්පනා කරනවා හිතනවා මේ හාමුදුරුව දැක්කද මාත් එක්ක කොයිතරම් යාළුකමක් තිබුණත් හිතවත්කමක් තිබුණත් මිත්‍රකමක් තිබුණත් මම සිවුරු ඇල්ල යනකන් ඉඳලා තියෙන්නේ මේ බඩු ටික ගන්න. මං මේක දෙන්න දෙන්නයි හිතන් හිටියේ කියන වචනේ ඇවුන විතරයි උන්වහන්සේ වචන වෙනස් කරලා දැම්මට කියනවා පැවිදි ජීවිතය හොඳ නෑ, ගිහි ජීවිතය හොඳයි කියලා. එහෙනම් උන්වහන්සේ මගේ මේ සිවුරු පිරිකර ආදීර තියෙන තෘෂ්ණාව ආශාව තමන්ගේ ගොඩ එකතු කර ගැනීම අදහසින් තමයි මෙහෙම ක්‍රියා කළේ මෙහෙම ප්‍රකාශ කළේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවසේ මේ සර්පදාස භික්ෂූන් නම අවුරුදු 20000ක් මහානකම රැක්කා. අවුරුදු 20000ක් නොකොඩවා නොසිඳුවා අපිරිසිඳුවක් නැතුව හොඳට පිරිසිඳුවෙන් යුක්තව ඒ මහාන ජීවිතේ, ඒ පැවිදි ජීවිතේ, ඒ උපසම්පදා ජීවිතේ රැකගත්තා. අන්න ඒ ආනිසංස බලය මතක් වුණා. සිහිපත් වුණා. පින සම්පූර්ණ වුණා. මේ ආත්මය තුළදී තමන් රැකගත් සීලයක් එකතු වුණා. සීලය සම්පූර්ණයි, පින සම්පූර්ණයි. මේ නම රහතන් වහන්සේ නමක් කියන බව බුදුරජාණන් වහන්සේ මතක් කළා අර භික්ෂූන් වහන්සේ. ඊවැදී ඇහුවා භික්ෂූන් වහන්සේලා ඇයි ස්වාමිනේ ජීවිතේ නැති කරගන්න? අර භික්ෂූන් වහන්සේට මුලදී පැවිදි ජීවිතය උතුම් කියලා කිව්වා. අනුශාසනා දෙවෙනි අවස්ථාවේ පුද පරිස්කාර වලට තියෙන ආශාව තෘෂ්ණාව නිසා කැමැත්ත නිසා නැවත ගිහි ජීවිතය හොඳයි පැවිදි ජීවිතය නරකයි කියලා අනුශාසනා කළ නිසා අන්නේ අකුසල කර්ම නිසා තමන්ම තමන්ගේ ජීවිතේ නැති කරගන්නට උත්සාහ ගත්තා කියන බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ මගේ මේ ශාසනයේ යම්කිසි වික්ෂූන් වහන්සේ නමක් පිනහා පින තුනේ පින සම්පූර්ණනම් ශීලයේ සම්පූර්ණනම් එයා ඉස්සරහාට ඉදිරියට යන්නට කියලා අඩියක් පා ඔසවා තබන්නේ යම් වෙලාවක්ද යන්නේ ඒ තරම ඇති තමන්ගේ උත්සාහය නිසා ඒ කෙලෙස් ප්‍රහීන කරලා උතුම් රහත් ත්වයටපත් වෙන්න කියලා. අන්න ඒ භික්ෂූන් වහන්සේ සර්පදාස භික්ෂූන් වහන්සේ මේ පැමිණිලි කළා භික්ෂූන් වහන්සේලා කීප නමගේ ඒ අදහස් ඒ ප්‍රශ්න ගැන निराකරණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් ධර්මයේ දේශනා කළා යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරයෝ ඒකාහං ජීවිතං සේයෝ විරියමාරබතෝ දල්හන්ති විසුණු වහන්සේලාටත් ඒ වගේම ගිහි පැවිදි කාටත් බොහොම වටිනාම උතුම් ධර්ම අවවාදයක් බුදුහාමුදුරුවෝ මෙතනදී පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් ඒ කෙනා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිදි වෙන්නත් පුළුවන්, කාන්තාව වෙන්නත් පුළුවන්, පුරුෂ කෙනෙක් වෙන්නත් පුළුවන්. මහලු කෙනෙක් වෙන්නත් පුළුවන්, තරුණ කෙනෙක් වෙන්නත් පුළුවන්, බාල කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කියන්නා වූ කවුරු හෝ කෙනෙක්. පින්වතුනි කුසීත කමෙන් කුසීත කමෙන් අලස කමෙන් කම්මැලි කමෙන් මන්ද උත්සාහයෙන් යුක්තව අවුරුදු 100ක් කල් ගත කළත් ඒ ජීවිතේ වැඩක් නැහැ මහ පොළොවට බරක් පමණයි. මහ පොළොවට බරක් පමණයි. නමුත් යම් කිසි කෙනෙක් පින්තුනේ උත්සාහයෙන්, උනන්දුයෙන්, ඕනකමෙන් අප්‍රමාදීව යම් ක්‍රියාවක් කරනවා නම්, යම් ඉදිරිපත් වීමක්, යම් ඉදිරි ගමනක් වෙනවා නම් අන්න ඒ කෙනාගේ එක දවසක් වුණත් ජීවත් වෙන්නේ නම් අන්න ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ උතුම් ජීවිතයක් කියන බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා ධර්මයෙන් අපට පැහැදිලි කළා. අපිට පේනවා පින්වතුනි චක්කුපාල හාමුදුරන් වහන්සේගේ කතාවෙන් උන්වහන්සේ කොයිතරම්නම් වෙහෙසක් මහන්සියක් උත්සුක වීමක් වුණාද කියලා බලන්න. Taman අවුරුදු ගණනාවක් කොච්චරනම් නිදි නොලඹා නිදි වර්ජණයෙන් උන්වහන්සේ කල්ගත කළා විදර්ශනා වැඩුවා. උන්වහන්සේ තමන්ගේ දැස් අන්ධ වීමත් රහත් වීමත් දෙක එකට සිදු වුණා. පුරාණ අකුසල කර්මයේ විපාකේ වෙන කතාවක්. නමුත් උන්වහන්සේ රහත් වෙන්නට කොයිතරම්නම් වෙහෙසක්, මහන්සියක්, උත්සුක වීමක් වුණාද කියන බලන්න. උන්වහන්සේ කවදාවත් ඒ වෙනතුරු සැතපුණේ නැහැ. නිදා ගැනීමක් කළේ නැහැ. ඉඳ ගැනීමයි, හිට ගැනීමයි. උන්වහන්සේ පින්නතුනි නිදා ගැනීමෙන් තොරව තමයි අර විදියට දැඩි වූ අදිෂ්ඨානයකින් යුක්තව දැඩි වූ උත්සාහයකින් යුක්තව දැඩි වූ උනන්දුවකින් යුක්තව Taman රහත් වෙනවාය කියන මේ සසරින් එතර වෙනවාය කියන මේ සසර ගමන නිමාවටපත් කරනවාය කියන හැඟීමෙන් සිතුවිල්ලෙන් උන්වහන්සේ ක්‍රියා කළ නිසා අපමණ කාලයක් දුක් විඳලා හෝ උන්වහන්සේගේ උත්සාහය මල් පලගත්තා රහත් වුණා. ඒ වගේ තමයි පින්වත්තුනේ අපේ මේ දේශනාව තුළින් අපි අපේ ජීවිත තුලත් යම් යම් දෙනා කතා බහට ලක් කරන ඕනෑ තරම් ඒ කාර්යයේ ඒ වැඩේ හරි ගියේ නෑ සාර්ථකුනේ නෑ කියලා. අපිට පේනවා මේ කුඩා දරුවන් පවා ඉන්න නිවෙස්වල අම්මලා තාත්තලා දෙමව්පියෝ උදේට මේ දරුවන් පාසල් යවන්න කොපමණනම් උත්සාහයක් ගන්නවද කියලා. ඒ දරුවන් කොච්චරනම් කම්මැලිකම අලසකම් වුණාම ඒ ප්‍රතිඵලය තමයි ඒ ප්‍රදේශයේට ඒ සමාජයේට ඒ අයගෙන් විෂණකාරී පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒගොල්ලෝ සමාජයට අප්‍රිය පුජ්‍යලයෝ බවට පත් වෙනවා. ඒ මොකද හරියාකාර අධ්‍යාපනයක් නැහැ, රැකියාවක් නැහැ, පුහුණු වීමක් නැහැ. යන යන තැන සමාජයේ කොන් වීමට ලක් වෙනවා. නමුත් පින්නොතනේ අපට පේනවා අපේ මේ සිංහල ව්‍යාපාරිකයන් තුළ උනත් එදා ඈත අතීතයේ ඇත්තෝ ගමෙන් එක රුපියලක් අරගෙන එක රුපියල් දෙකක් පමණ කොළඹ නගරයට ඇවිල්ලා තවත් කඩේක සේවය කරලා ඒකෙන් එකතු කරගෙන යම් යම් මුදලක් ඊළඟට තමන්ගේ කියලා සුළුෙන් ව්‍යාපාර පටන් අරගෙන අද අහස දිදුලන බිල්ඩින් ගොඩනැගිලි හදලා ඒවැයි ව්‍යාපාරිකයෝ නිර්මාතෘවරුන් බවට පත් වෙලා ඒ ඇත්තෝ අද නිදන්ගත නිදනක් ප්‍රාප්ත වෙලා පරලෝක ගිහිල්ලා අදත් එයත් සිහිපත් කරන්නේ එයත් අංගේ උත්සාහය නිසා. එයත්ොත් ගමට වෙලා හිටියානම්, ගම්පලාතෙම හිටියානම් ඒ උත්සාහයක් නැතුව කුසීත කමෙන්, කම්මැලි කමෙන්, පසුබෑමෙන් හිටියානම් අද එයත් අංගේ ව්‍යාපාරයක් ඇත්තේ නැහැ. ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාර, ජාත්‍යන්තර ව්‍යාපාර, ඒ ඇත්තන්ගේ දරු දරු මුණුපුරන්ට ව්‍යාපාර කරගෙන යන අවස්ථාවල් සලසලා දීලා තියෙන ආකාරය අපට මානව සමාජය තුළ හොඳ හැටි දකින්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි යම් කෙනෙකුගේ දුණුවක් තියෙන්නේ ඒ කෙනා ඒ සඳහා උත්සාහවන්ත වෙන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට කලින් මනෝපමේ නිධාන වශයෙන්ම බුදුබව ප්‍රාර්ථනා කළා. ඊළඟට වාප්මමය නිධාන වශයෙන් බුදුබව ප්‍රාර්ථනා කළා. ඊළඟට බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණේ පටන් අරගෙන පින්වතුනේ සාරාංශක කල්ප ලක්ෂයක්ම අර වීරය පාරමිතා, වීර උපපාරමිතා, වීරය පරමත්ත පාරමිතා වශයෙන් සම්පූර්ණ කරලා තමයි අපටත් දේශනා කළේ ධර්මය තුලින් ඔබත් උත්සාහවන්ත කෙනෙක් වන්න. වීරයවන්ත කෙනෙක් වන්නට කියලා. ඒ නිසා කම්මැලි වුණා නම්, අලස වුණොත්, පසුබෑමට ලක් වුණොත්, මන්ද උත්සාහය වුණොත්, ඒ ජීවිතේ කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඒ ජීවිතේ සාර්ථකයක් නෑ කවදාවත්. ඇඬු කඳුලෙන් යුක්තව ආපස්සට හැරි හැරි අඬන්නට සිද්ධ වෙනවා. නමුත් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම යම් කිසි කෙනෙක් ගිහි පැවිදි කවුරු උත්සාහයකින් නම් උනන්දුවකින් නම් ඕනකමකින් නම් අප්‍රමාදීව නම් කටයුතු කළොත් ක්‍රියා කරනවා නම් ඒ ජීවිතයේ සාර්ථකත්වයක් දකින්න පුළුවන්. ඒ ජීවිතයේ දියුණුවක් දකින්න පුළුවන්. ඒ ජීවිතයේ ප්‍රගතියක් දකින්නට පුළුවන්. අපි කවුරු කවුරුත් කැමති වෙන්නේ පින්නතුනේ මේ තැන නෙමෙයි තව පොඩ්ඩක් හෝ ඉදිරියට යන්නට. ඒ යන තුල අපේ අදිෂ්ඨානයක් තියෙන්නට උත්සාහයක් තියෙන්නට උනන්දුවක් තියෙන්නට අන්න එතකොට තමයි අපේ ජීවිතයේ ජයග්‍රහණයක් කළා අපිට. ඒක ලෞකික වශයෙන් එහෙම වුණා. ලෝකෝත්තර වශයෙන්ොත් එහෙම තමයි. ලෝකෝත්තර සුවය ලබා ගන්නට නම් නිවන් සම්පත් සාක්ෂාත් කර ගන්නට නම් ධර්ම අවබෝධය ඇති කර ගන්නට නම් පින්නතුනි අපි ළඟ තියෙන්නට ඕනේ උත්සාහය කියන එක, උනන්දුව කියන එක, ඕනකම කියන එක තියෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපේ ජීවිතේ සාර්ථක. දැන් බලන්න අර හාමුදුරුවන්ගේ සර්පදාස හාමුදුරුව උත්සාහ ගත්ත ජීවිතේ නැති කරගන්න. එතනදී ඉදිරිපත් උනේ තමන්ගේ සීලයයි. පෙර පිනයි සීලය එකතු වුණා සම්පූර්ණයි අන්න උන්වහන්සේ කෙලෙස් ප්‍රහීන කළා. රහත් භාවයටපත් වුණා. චක්කුපාල හාමුදුරුවන් අනිකුත් රහතන් වහන්සේලාගේ චරිත කතාවන් බොහෝ දුරට කියවා බලන විට අපට පේනවා උන්වහන්සේලා කොයිතරම් උත්සාහයකින් උනන්දුවකින් ක්‍රියා කරලද්ද මේ උතුම් தත්ත්වයට සංසාර ගමන නිමාවටපත් කරගත්. ඒ නිසා කවුරු කවුරුත් බොහොම සන්තෝෂයට පත්වන අදවන් දවසේදී මේ වෙලාවේදී මේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන මේ ධර්ම දේශනාව බොහොම හොඳින් මේ වේලාවේ ශ්‍රවණය කළා. ඒ ධර්ම ගෞරවය හිතේ ඇති කරගෙන ධර්ම ගෞරව හිතේ ඇති කරගෙන තමන්ගේ සිත පිරිසිදුව තබාගෙන බොහොම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. පන්සිල් සමාදන් වීමෙන් සීලමය ගුණධර්මයක්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනාමය ගුණධර්මයක්, දහත් ගිලම්පස පුද පරිස්කාර ආදී පූජා කිරීමෙන් දානමය පින්කමක්, දාන සීල භාවනා වශයෙන් පැස් කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තිය ඒ තම තමන් නමින් මිය පරලෝ සැපත් වුණු මේ දායකත්වයේ ධර්මෙන් මිය පරලෝ සැපත් වුණු සෑම සියලු දෙනා නමින් මිය පරලෝ සැපත් වුණු සියලුම දයාබර ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඇත්තෝ උතුම් සැපතටපත් වේවා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න සාදු කාර්මික පින්වත්නි ඒ නම් සඳහන් කරපු ඒ දායක පින්තුන් හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නටයි බලාපොරොත්තු අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ ඒ සෑම දෙනා නමින් මේ පරිලෝකපත් වූ සියලුම දයාබර ඥාතීන් අපවත් වී වදාළේ සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින්වත්පත් වේවා උන්වහන්සේලාගේ ඒ දායක පින්තුන් දෙනාගේ සසර ජීවිත සපවත් වේවා හිතා තික්මනින් සසරින් නිදහස්ව ලබන ශාන්ත නිවනින් සැනසෙත්වා කියලා නමතක් සාදු කියලා ප්‍රාර්ථනා මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය සියලුම පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා එසේ පින් අනුමෝදන් වුණා වූ දෙවියන් පින්කමේ දායකත්වයේ දරූ පින්නතුන් සම දෙනාම ඒ වගේම ඒ ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙන ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේවත් ඒ දායක පින්වතුන්ගේ පවුල්වල සියලුම දුවදරුවන් හැම දෙනාම ඔබ සෑම සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාම පින් අනුමෝදන් වුණා වූ දිව්‍යයන් විසින් බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව සැපවත් ආරක්ෂා කර දෙත්වා රැක දෙත්වා ආයුරාෝග්‍ය භාග්යාදී සම්පන්න සලසා දෙත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු එත්තාවතාචයම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වාච අම්මේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවාන් මෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණය කිරීමෙන් පුද පරිස්කාර දහම් පඬු පූජා කිරීමෙන් දෙවියන්ටත් පරලෝක සැපත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමෙන් මේ සිදු කරගත් උදාාරතර උතුම් ධර්ම දේශනා පුණ්‍ය ශක්තිය බලයෙන් හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා සුවපත් වේවා සැපවත් වේවා නිරෝගීමත් වේවා සනසලිදායකමත් වේවා පරලෝ ජීවිතත් වාසනාවන්ත වේවා අවසානයේ උතුම් අමා මහ නිවන් සිරි සම්පත් ධර්ම අවබෝධයෙන්ම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ධම්පදේ සහස්ස වග්ගය ඇසුරින් අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු ශාසනික වශයෙන් උන්වහන්සේ කරන මෙවන් කටයුතු කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිරු දෙවියන්ගේ සැකවරණයෙන් නිරුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා අද ධර්මානුශාසනාව ප්‍රයත්තු දේශකයන්න් වහන්සේ බම්බලපිටිය ලෝරිස් පාරේ මිත්තාරාම ආදිවාසී විනයාචාර්ය පූජපාද සිරිසුමන ස්වාමින් වහන්සේ උපරත්න ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න